උන්වහන්සේ සමාපත්තියකට සමවැද සිටියේ. කතා කරුවේ නැහැ. ඒකට හිත අසන්තෝෂයි. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ළඟට ගියා. උන්වහන්සේ ස්වල්ප වශයෙන් ධර්මී. ඒකට කැමති. ඊළඟට සරිත් හාමුදුරුවෝ ළඟට ගිහින් මට පිළිවෙලින් මතකද ඈ? සරිත් හාමුදුරුවෝ විස්තර වශයෙන් ධර්ම දේශනා කළා. ඒකට කැමති නැහැ. ඉවා පිටට කිව්වා ඒක. ඒ මොහො චෝදනාවක් වශයෙන් බුද්ධචාරක වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ කිව්වා. ඒක අපි කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? ඕරාම මේතන් අසුඳ මේතන් අධ්‍යතනාමුද නින්දන්ති කුඤ්ඤි මාසීනං නින්දන්ති බහුභාවිනං හිත භානි නින්දන්ති නත්ති ලෝකේ අනිමිතෝ ඕරාණං ලේතං අතුලං අතුල මේක ඉස්සර කාලේ කොහොමමයි මේතං අධ්‍යතනාවිය මේ අද පමණක් නෙවෙයි ඉස්සර තෝරපු තමයි සත්වයේ නින්දන්ති තුන්වි මාසීනං කතා නොකර කුසීන් භූතව ඉන්න තැනත්තාට දුක් කියනවා නින්දා කර නින්දන්ති බහුභාවිනං බොහෝම කතා කරන එක්කෙනාට දුක් තියෙනවා. හිත බහින්ති නින්දන්ති ප්‍රමාණයට කතා කරන එක්කෙනාට නින්දා කරනවා. නැති ලෝකයේ අනිද්දෝ ලෝකේ නින්දා නොලැබී කෙනෙක් නම් නැත. ඒක බුදුහාමුදුරුවෝ අදහනවා. දැන් එහෙම හිත භාවිතා කියන මේක හොඳ ගුණයක් වුණා. කතා කළ යුතු අවස්ථාවේදී අපි ගන්නේ අපේ ගෙදරට එනවා කවුරු හරි. තමා හිතබහත්වය ගැන තව කෙනෙක් වශයෙන් මේ ගෙදරට ආපු අය සමග කතා කරන්නවත් නැහැ. දිව බලාගෙන ඉන්නවා. ඒක ගුණයක් නෙවෙයි. ඒක ගුණයක් නෙවෙයි. ඒකේ කතා කරන්න දෙයක් නෑ මට උත්තර කතා කරන්න බෑ කියලා පැත්තකට වෙලා ඉන්නවා. ඒක වැරදි. එතකොට ඒගොල්ලන්ට සංග්‍රහයක් කළා වෙන්නේ නෑනේ. තමන්ව බලන්න න්යාය, තමාව මුණ ගැටෙන්න දාල්, තමන් ඉන්න තැනකට ආල්, ඒක පිළිගන්නට ඕනේ, කතා කරන්නට ඕනේ. උන් සතුටු කරන්නට ඕනේ. එහෙම නැත්නම් තමන් විසභාවී කියලා බුම්මාගෙන පස්සේ කටකට කටකට වෙලා ඉන්නේ ඒක නුසුදුසුයි. අන්න ඒකයි විතභාවිතා ප්‍රතිරූපතාය මේ ප්‍රමාණයට කතා කරන කෙනෙක් කියන මේ මුහුණවර කලඳගත්ත අසම්මෝධන සීලතා සතුටු ස්වාමීචී කතා නොකරන බව කියන එක සෝතන අසම්මෝධන සීලතා වන්ති එනිසා කවුරු හරි එහෙම කරන්න දෙපා මේ කවුරුහරි ගෙදරට ආවම Taman කුස්සියට වෙලා ඔහු ආවද කියලා ගමන් ගන්නවත් නැතුව ඉන්න එක නෙමෙයි. මේ වෙලාවට ඇවිල්ලා කතාව පහක් කරලා ඕනනම් කියතේ Taman හදිසි වැඩක් එහෙම ඇත්තක් නම් උන් කියන්නේ නරකයි වෙන්නේ. එහෙම කියලා පුළුවන්. කොහොමද සැකසෙන්නේ කියලා කතා කරන ගැම්ද. එහෙම නැතුව විසභාන්තා ස්වરૂපයේ ගත්ත ඒ මුදදා සිටීම බැරි. ඒකයි විසභාන්තා ප්‍රතිરૂපතාය අසම්මෝදන සීලතා වංචි. ඊළඟට සම්මෝදන සීලතා ප්‍රතිરૂපතාය මායා කාකේයං චේ වංචේති. සම්මෝදන සීලතා කියන්නේ මේ සතුටු ස්වාමීන්ගේ කතා පවත්වන ස්වરૂපය පළඳගත්ත මායා සාධ්‍යය මොකද Taman කැමති මේ තමා සම්මෝදනය කියන්නේ සතුටු ස්වාමී චරිතය සතුටු වන පරිදි කතා කරන එක. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොහෝම අන්‍යයන්ගේ සිද්ධාත් ආකාරය ඒකයි. මහන්සේ පළමුවෙන්ම කතා කළා. වික්ෂු මහන්සේලා උන්වහන්සේ ළඟට ගිහින් වැදලා පස්සට විසි හැටියේම උන්වහන්සේ කතා කරන කොහොමද මහණෙනි ගමන ගමන් දෙහෙත විඩාව ආහාර පාන මගදී ලැබුණත් කරදරයක් වුණා ආදි වශයෙන් කතා ඒ මහන්සේගේ ඒ සතුට සාමිච්ච කතා ඒ වගේ සතුටු ස්වාමීන්චි කතා කිරීම හොඳ එකක්. නමුත් මේ සතුටු ස්වාමීන්චි කතා කිරීමේ ස්වરૂපය දැක්ක තමා තුළ ඇති මායා සාත්‍යය කියන මේවා සමහරවල් මොකක්ද මායා කියන්නේ? මායා කියන්නේ නැත් ඇති දොස් සංගවන බව. කතා වෙන්නේ තම කතා කෙනා මේ මා තුල කතා කරන්නා තුල මේ කියන නරක ගති නැtei කියන බව චේතනස්ථානයේ සිටට දෙන්න එවැගේම තමා තුල නැති මුදයක් තමා තුල ඇතෙයි කියන බව ඒ අසන්නන්ත අඟවන පරිදි කතා ඒ සම්මෝධන සීලතා ප්‍රතිરૂපතාය මායා සාතේයං වංචේති මායා සාතේයන්ත වංචේති ඊළඟට එනවා නිග්‍රහ වාදිතා ප්‍රතිરૂපතාය වරුස වාචතා වංචේති නිග්‍රහ වාදිතා කියන්නේ විග්‍රහ කරන බව නිග්‍රහ කළ යුත්තේ මොනවටද? පාපය. බව කරන්නාට නෙමෙයි. පාපය. වරදට නිග්‍රහ කළ යුතුයි. නිග්‍රහ කොට කතා කළ යුතුයි. පාපෙහි ගොස්තෙක් කිය යුතුයි. ඒකයි නිග්‍රහ කරනවා. නමුත් ඒ නිග්‍රහවාදික නිග්‍රහ කරන බව කියන මේ මුහුණුවර පළදගත්ත පාපයට විග්‍රහ කිරීම කියන මේ ස්වરૂපය පළඹදා පරුස වාචක පරුස වචන දැන් අපි ගන්නෙමු අපේ දරුවා විසුණු මහන්සේලාගේ නම් ශිෂ්‍යයා යම් යම් වැරදි කරන අවස්ථා ඒ වැරදි කරන අවස්ථා වලදී වරදෙහි දොස්තරවා කතා කරන්න ඕන වර්ධි දුක් දක්වා කතා කිරීමයි වැරදි කළ තැනැත්තාට සරුප වචනයෙන් දැනවැදීමයි කියන්නේ දෙකම එක නෙවේ. එකම. නමුත් බොහෝ දෙන ඒ වැරද්ද පෙන්වා දීම දෙනුවට කරන්නේ සරුප වචනයෙන් දැනෙන්නේ. ඉතින් සමහර විටක අරුවොත් ඇයි එහෙම කළේ? නෑ එයා වැරද්දක් නෙකලේ කියලා. වැරද්දක් කළා මේ වැරද්ද වැරද්දේ දෝෂය ඉන්නේ දක්වන්නේ. කොහොමද දක්වන්නේ? තමාත් වරදක් කරමින්. තමාත් වරදක් කරමින් තමාත් පරුෂ වචනේ ඉතින් කවුවත් අහන්නද? කවුද අහන්නේ? ඉතින් අපි පරුෂ වචනයෙන් අපේ ධර්මයේ කරපු වරදකට ඔහුට දැනගැනුනම ඔහු ඒක පිළිගන්නේ නැහැ. ඒ මොකද Taman Taman වරදක් නැකරන්නේ. Taman වරදක් කරමිනුයි මේ තව කෙනෙක්ගේ වැරද්ද පෙන්වන්නේ. Taman නිර්දෝෂී නෑනේ. වර්ෂ වචනේ කියන එක දෝෂයක්. Taman කවුරු පාවිච්චි කළා. ඒක දෝෂයක්. මව කීවත්, යා කීවත්, සහෝදර සහෝදරිය කීවත් කවුරු කීවත් ඒක දෝෂයක් වරදක්. වර්ෂ වචනේ පංච වචනේ කියන එක වලකී වැලකීම එක. ඒක තියෙනවා කියන්නේ ඉතින් කෙනෙකුගේ වරදක් මේ තවත් වරද කියනුයි පෙන්නන්නේ. ඒක වැරදි. ඒකට වැරදි දෙකක් කියලා. වැරදි දෙකක් කවදාවත් හරි එන්නේ නැහැ. මේ වැරදි දෙකක් එකතු වුණාම හරි වෙනවා නෑ. වැරදි තවත් <laughs> ඒ ඒ පුතා මෙහෙම වැරදි කළ යුතු නැහැ. ඒක මේ දරුවන් සිටින මව්පියන් ශිෂ්‍යයන් සිටින ගුරුවරයන් ගුරුවරින් හොඳට සැලකිය යුතු කරුණ. පරස වචනේ මේ වරමේ දොස් දැක්වීම වෙනුවට පාවිච්චි කළ යුත්තක් නෙවෙයි. වන්දේ දෘෂ්ටිය. ඒක පෙන්වන්න. සමහර විටක කෙනෙක් වැරදි කරනකොට ඒ වැරද්ද දුටු කල්හි කෙනෙක් සිතන්නට ඕනේ අනිත් කෙනෙක් සිතන්නට ඕන මේ කල වරදෙහි තිබෙන බරපතලකම මොහු විතරම් දන්නා කෙනෙක් නෙවෙයි කියන බව පිළිගෙනයි ඒ ඒ අවවාදයේ අනුශාසනය කරන්නේ නිසා ඒ නිග්‍රහ වාදිතා ප්‍රතිරූපතාය හරිත වාචිතා වංචේති කියන මේ වංචක ධර්මයෙන් අපි දෙන්න. පාප ගරහිතා ප්‍රතිරූපතාය පරවඥානුපස්සිතා වංචේති. දැන් ඒක පාප ගරහිතා පාපයට ගරහා කිරීම කියන මේ මුහුණුවර කලඳගත්ත පරවඥාන් පස්සේ අනුන්ගේ දොස් දක්නා බව සමාහයට නවතනවා. සමහර විට හැමතිස්සේ බලැස්ති අනුන්ගේ දොස් දක්නා. පරවඥාන් පස්සේ නිච්ඡං විඥාන් සංනිනෝ ආත්‍යා තස්ස වඩ්ඩන්ති පාරාකෝ ආසවක්ඛයා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පරවඥාන් පස්සේ කියන්නේ අනුන්ගේ වැරදිම බලන නිත්‍යං උද්ධාන සංයම එමේ එහෙම දැකලා කොච්චරවත් ඔවුන්ගේ වැරදිම කියන්න ස්වභාවය ඇති පුද්ගලයා ඒක තමන්ගේ මුළු කාලයම යොදවන්නේ අනුන්ගේ වැරදි බලන්න කොහොමද තමන්ගේ වැරදි කොහොමද පේන්නේ දැන් අනුන්ගේ වැරදි සොයම බවම තමන්ගේ වැරද්දයි ඒ මොකද තව සමාධියා බලන්නේ නැහැ නේද ඔහු බලන්නේ අනුන් දිහා අනුන් දිහා බලන්නේ තමන් දිහා බලන්නේ නැහැ මොකද තමන් දිහා බලනකොට තමන්ට කාලයක් ඉතිරි වෙලා නැහැ නේ. අනුන්ගේ වැඩි බලන්න මේ කාලය යොදලා තියෙන්නේ. මේ තමා දිහා බලන්නට වෙලාවක්. කරවජ්ජාවට පත් නිච්ඡං විඥාන පඤ්ඤිනෝ ආසය දස්ස වන්ධන්ති ඒ පුද්ගලයාගේ ස්වභාවයෙන්ම අපට ලැබී තිබෙනවා ආශ්‍රව ධර්මය කාමාශ්‍රව භවආශ්‍රව විචාශ්‍රව අවිචාශ්‍රව කියන මේවා ඒවාට මොකද වන්නේ ඒවා ලැබෙනවා ආශ්‍රය දස්ස වන්ධන්ති එතකොට ආශ්‍රමය වැඩෙනකොට ආශ්‍රම ප්‍රතිපක්ෂ ධර්ම හිමලනවා. දැන් අපට කියන්නේ ආශ්‍රමයන් නැඩීමට ඒ ආශ්‍රව ප්‍රතිපක්ෂ වූ කුසල ධර්මයන් වඩන්නට. ඒකට කාලයක් නැහැ. එනිසා මොකද වන්නේ? ආතයා තස්ස වද්ධන්ති ආතවා තස්ස වද්ධන්ති ආතවා වචනේ ආතවා සත්ත වඩ්ඩන්ති ආරාසෝ ආසවක්ඛය ආශ්‍රවය වැඩෙනවා ඒ නිසා මොකද වන්නේ හෙතම ආශ්‍රවක්ෂයෙන් ආශ්‍රවක්ෂය කියන්නේ රහත් භවින්නේ ආරා ආරා කියන්නේ දුරයි ඉතා දුරයි උදුරු වෙනවා ඈත් වෙනවා ඉන්නෙන්නම ඈත් වෙනවා තමා ලංගිය යුතුව තිබෙන්නේ ආශ්‍රවක්ෂය කර නමුත් වන්නේ ඒ ආශ්‍රවක්ෂය කෙරෙන්නේ ඈත් කෙනෙක්. මොකද හේතුව ආශ්‍රව ධර්මයන් පදයි. ඒ නිසා අනුන්ගේ දොස් දැකීම නෙවෙයි, සිතීම නෙවෙයි කරන්නේ. අන්‍ය දොසක් දැක්කම නම් Taman කියන දේ පිළිගන්නා කෙනෙකු වෙතොත් ඔහු කෙරෙහි කරුණාවෙන් වැරැද්ද පෙන්වා දීම නම් සත්පුරුෂ ගතිය. ඔබ මේ කළ වැඩේ වැරදි. කියලා පෙන්වා ඒක ඔබට බොහෝ කලක් අහිත පිළිස පවත්නා එක. කියලා එහෙම කියත හැකියි. එහෙම නැතුව ඒ අයගේ වැරදිම සොයන කාලයේ තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නට පවත්වා ගියතොත් සමාජයේ වැරදි සොයා බලන්නට තමන්ට ඉඩක් ලැබෙන්නේ. ඒ නිසා ඒ ඒ ගතිය නැතිව ඒ පාප මේ පාප ග්‍රහ කරන ස්වરૂපේ අන්‍යයන්ගේ වැරදිම සොයන්න යන්නේ නැතිව පාපයට ග්‍රහ කරා. ඒකට කමක් නැහැ. පාපය දැක්කාම ඒක වරදක් කියලා දෙනවා. ඒක හොඳයි. නමුත් ඒ අනුන්ගේ වැරදිම සොයන බවයි කියන එකයි මෙතන ඒක එතකොට වැරදි සොයන එක්කනට නැති වැරදි දක්ෂිනට ලැබෙනවා එන්න දෙන්නේ ඔහු කරපු හොඳ දේ වැරදි කියන්නේ කුලානුද්යතා ප්‍රතිරූපතාය කුලමච්චරියන් වංචේ කුලානුද්යතා කියන්නේ සමාජ ආධාරූපකාරී කරන සමාජ දායකකම් කරන බවුන දායක කුලේ ඒ කුලයා කෙරෙහි අනුද්යතා කියන්නේ දයාව පැවැත්වීම, මෛත්‍රිය පැවැත්වීම වික්ෂුන් වහන්සේ කරන එකක්. නමුත් ඒ කුලානුදයතා කියන කුලයා කෙරෙහි මේ දයාව ඇති බවයි කියන මේ ස්වરૂපය සැලඳගත්ත කුල මාත්‍රය තමාව කුල මාත්තරේ කියන්නේ කුල මච්චරියේ කියන්නේ වික්ෂුන් වහන්සේට සමාධි දායකය වෙන වික්ෂුන්ට දායකම් කිරීම නොකමැති වෙන බව ඇතන් විටක සමහර පන්සල් වල ආමුදුවරු අපි ගනිමු මේ ගමේ තියෙන පන්සල. මේ ගමේ පන්සලේ සමාදායක ගමේ පන්සලේ ආමතුරුන්ට දන් දුන්නා. නමුත් ධායකයාට ඇතැම් විටක සිතෙනවා වෙනත් පන්සලක වැඩ සිටින භික්ෂුන් වහන්සේලා වැඩනවා දානයක් දෙන්නට. ඒකට මේ හාමුදුරුවන්ගේ අවසරයක් Tamanට ඕනේ නැහැ. මොකද ඕනේ නැත්තේ? තමා මේ සංඝයා කියන්නේ පන්සලක එක පන්සලක ඉන්න හාමුදුරුවෝ නෑ. කාහට වුණත් දන් දෙන්නට පුළුවන් බව ශ්‍රාවක යායකයෙක් තමන්ට තිබෙනවා. ඒ නිසා තමන් වඩන වල දන් දෙන්නේ. ඒක මොහිරසන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. සමහර විටක ඒ දායකයාට විරුද්ධව අන්‍ය දායකයන් උසුදන්නන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ දායකයාට විරුද්ධව ඒ පන්සලේ හාමුදුරුවරු ක්‍රියා මොකද එන්නන්නේ කුරාන් දායකයා කියන මේ මූණුවර ඒ දායකයා එහෙම නැත්නම් නරක වෙයි මේ දෙලෙන හාමුදුරුවන්ට දුස්සීලා හාමුදුරුවන්ට දායකකම් කරන්නද කියලා ආදි වශයෙන් නොඑක ඒවා කියලා මේ දායකයාට විරුද්ධව ක්‍රියා කරනවා ඇතිවන්නේ කුල මච්චය. මහ භයානක. ඒ කුල මච්චරිය ආවාස මච්චරිය කියන මේ දෙක. ආ මේ ලාභ මච්චරිය කියන තුනම හේතු කොටගෙන විපතටපත් වූ කෙනෙකු පිළිබඳ කතාව තමයි අර ලෝසක හාමුදුරුවන් පිළිබඳව ඉන්නේ. විපිනතුනහල තිබෙනවා ලෝසක හාමුදුරුවෝ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය පැවති කාලයේදී ඉතා හොඳට සීල්වත්ව සිටි හාමුදුරුවෝ උන්වහන්සේ වැඩ සිටි පන්සලට දිනක් රහතන් වහන්සේ නමක් වැඩියා. ඒ වැඩිය සවස් කාලේ ආගම්තුක නමක් එදා නැගතිලා ආපසු යන්නට වඩින්නට ඒ වෙලාවේ පසුවදාට දාණයට ආරාධනා කර සිටි ධායකයෙක් ඇවිල්ලා හිටියා. ඒ ගැන මතක් කරගන්න. මේ හාමුදුරන්ට කියන පන්සල හාමුදුරන්ට හෙට දාණයට අපේ ගෙදරට මේ ආගන්තුක හාමුදුරුන් සමග වඩින්න. පන්සලේ හාමුදුරුවන් මේ හිත මේකට හොඳ වුණේ නැහැ. කවුරුදා එහාට වඩින්නට අර හාමුදුරුවෝ නිදාගෙන ඉන්න කාමරේ ළඟට ගිහිල්ලා මොනරට සංඥාවක් කළා මේ යනමයි ඒ සංඥා අනිත් හාමුදුරුවෝ මේ සංඥා දායකයයි දෙන්නේ දායකයා බලාපොරොත්තු ඉන්නා දෙනමක් වඩීවි කියලා එක නනයි වඩින්නේ අනුර මොකද ස්වාමීන් අනිත් නම් කො ඔබ බොහොම පැහැදුනාට ඒ ආමුදුරුව මේ මං එනකොට නිදි මොකද දායකයව කලකිරවන්න මේ හම්බුවන් කියන්නේ දායකයා එහෙම කලකිරුනේ නැහැ දායකයා කිව්වා ස්වාමීන් වහන්සේගේ ගමන් විඩාව නිසා වන්නට පුළුවන් තමක් නෑ ඔබ වහන්සේ ගමන් ගන්න වේලා තියනවානේ කියලා බලනවල තාත්තරේ හොදලා මේ පන්සලේ වැඩ සිටි හාමුදුරුවන්ට පිළිගන්වන්නට කියලා පාත්‍රයේ පුරා දානේ බෙදලා දුන්නා. මේ හාමුදුරුවෝ වසර මට වදින ගමන් හිතනවා දැන් මේ දායකයාගේ මේ දානයක් දුන්නොත් හාමුදුරුවන්ව පන්සලෙන් ඉවත් කරගන්නට බැරි වෙයි. මෙහිම රැඳෙන්නට බැරි නෑ. කියලා මොකද කළේ අතරමඟදී පාත්‍රයේ තිබුණු පින්කේ දානේ ගිනි මැලයකට හැල්ලුවා. හිස් පාත්‍රය අරගෙන ගියේ. එතකොට හාමුදුරුවන්ට ඇති වුණා ගායකයන්ගේ හාමුදුරුවන් කෙරෙහි දැනෙන්නට පුළුවන්. ඒ නිසා ඇති වුණා කුලවච්චරිය. මේ හාමුදුරුවෝ දානය මෙතනින් ලැබුණොත් මේ දානය රසමසවුලෙන් යුක්ත වූ ආහාරයක් මේ ගැන ආසාවෙන් මෙතනම රැඳෙවි ලාභ මච්චරිය ඊළඟට මේ ආවාසෙහි රැඳී සිටීදී මෙතනින් ඉවත් කර ගන්නට බැරි වෙයි ආවාස මච්චරිය මේ තුනම අරහම්දුරෝ මේ හම්දුරන්ගේ පිට දැනගත්තා තේරුම් ගත්ත ඔය හම්දුරන්ට මේ අමුගේ හිතක් දැනගන්නට පුළුවන් හතන් වහන්සේ තමයි සාන්දරම මහන්සිය ලැබියා යන්නවත් නැති. මොහොත නැත්තම් සිදුවන විපත මීට වඩා බරපතල. මොකද උන්නේ? හොඳ සිල්වත් භික්ෂුවක් එහෙත් මේ කරපු අපරාධයේ හේතු කොටගෙන නිරෙහි වන්න. බුද්ධාන්තරයක් නිරෙහි දුක් විඳලා. බොහොම දුගී කවුලක මවකගේ කුසේ ඉපන් ඒ තැනත්තා තමයි ලෝසක කියන්නේ. වතුර සරිත් හමුදුරඟ මහනුනේ. පින්න පාතේ වදිනවා. නමුත් පාත්‍රයේ පිරිනයි කියලා එනෙන්නේ බෙදන්නට යන අය ඉස් පාත්‍රයේ අරගෙන පන්සලට ආපසු එන්නේ. ඒ තරම් තත්ත්වයක් ඇති වුණා. පිරිනිවන් පාන දිනෙහිදී තමා සරිත් හමුදුරෝ පින්න පාත කරගෙන ඇවිත් තමන් වහන්සේගේම ළඟ තබාගෙන වළඳන්නට කියලා කීරමේ රහත් ලෝකක හමුදුවයි. එදයි උපතිරෙන්නට ආහාරක් ලැබුණේ. අනේ ඒ නිසා ඒ ඒ කුල මච්චරිය කියන එක මොන බහ ඒ තාලේ ඒව අපට ඇති වෙන්නට පුළුවන් ගිහියන් වශයෙන්. ඒ නිසා අපද මේ කියන gati වලින් පරිස්සම් වෙන්න ඕනේ. මච්චරිය කියන එක භයානකයි. අනන්ත ලැබෙන්නට තියෙන ලාභය කවදාවත් බලක් වන්නේ අනුන්ට ලැබෙනවා. ඒ ඒ ඒ වෙන එකක් නේ දැන් කොහොම හරි අන්‍යයන්ට ලැබෙන ලාභය පිළිබඳව ඇති කරගත යුතු නෑ ඒ විදිහේ මසුරුකම් ඊර්ෂ්‍යා ඒ වගේ නෑ ඒ උනෝන්ගේ කාටහරි දෙන්න කවුරු හරි කැමති නම් අපි මොනවද කරන්නේ? නමුත් අප පරිස්සම් වෙන්න අප දෙන එක සලකා බලා දෙතේ සුදුසුන්ට දෙන්නට පුළුවන් සුදුසුන් මුසුදුස්සෙකුට වෙන කවුරු හරි දෙන එක Taman බලස්වන්නේ. ඒ මොකද සමාජ මුසුදුස්සු ඉතිහාස වෙනුණාට ඒතනත්තා සලකන හැටියට සුදුසුයි. ඒ නිසායි දෙන්නේ. ඒකනත්තා තුළ ඒ වස්තුව පිළිබඳව තිබෙන මසුරුකම ලෝභය අත්හැරලා ඉන්නේ. ඒක වළක්වන්නේක Taman සිදු කරගන්නා වර. අපි අද එතනින් නවත්තමු අනිත් දවසේ එතන සිට කියමු.